සීලු දෙනාටම බෞද්ධ රූපවාහිනිය බෝධසන් නිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාවයි මෙලෙසින් ආරම්භ කිරීමට සූදානම් වන්නේ. ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින්වයන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු ධර්ම දේශනාවේ සදැහැති පින්බර දායකත්වය ගැන කටයුතු කරන්නේ ගල්ලේ දණ්ඩපාර කැලණියේ පදිංචි එම් සුජාතා මානෙල් රත්නකුමාරි මහත්මිය ඇතුළු පින්වත් පිරිස විසින් සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලු අයං බදන්තා සදු සදු සදු නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මේසු අප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 පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ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 උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානන් වෙන්නේ. තමන් සද්ධර්ම ශ්‍රවණය කරනවා වගේම බොහෝ දෙනාට යහපතක් සිදුකරවීමේ උතුම් අරමුණ ඇතුව මේ ධර්ම දේශනාව ලංකාවාසී ලෝකවාසී සියලූම දෙනාට ශ්‍රවණය කරන්න බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විසුරුවා හරින්නත් කටයුතු සංවිධානය කළා. එයින් බොහෝ දෙනාට සද්ධර්මය දානය කරවලා ලෝක දහතුහි ඇති සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානි සංසදායක වූ එකම දානමය පුුණ්‍ය කර්මයද සම්පූර්ණ කරගණ්ඩ භාග්‍ය ලද පිරිසක්. ඒ සතුට සන්තෝෂයේ සියලු දෙනාම සිත්හි දරාගෙන සද්ධර්මශ්‍රවනය කරමු. පිනතන අද සද්ධර්ම දේශනාවේ මාතෘකාව මජ්ජිම නිකායේ මූල පණ්ණාසකයේ සඳහන් වන මහා සිංහනාද සූත්‍රයේ තථාගත බල පැහැදිලි කරන ආකාර 10 නැත්නම් තථාගත බල 10ක් තියෙනවා. ඒ බල 10 පිළිබඳව සාකච්ඡාවයි මේ දේශනා මාලාවේ සිදු කරන්නේ. මේ තථාගත බල සාකච්ඡා කරන මේ දේශනා මාලාවේ ධර්ම දේශනා තුනක් කලින් පටිගත කරපු නිසා අද තියෙන්නේ ඒ මාලාවේ හතරවෙනි දේශනාව. එදා නතර කරපු තැන ඉඳලා තමයි අද දේශනාව ආරම්භ කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ සතුව පවතින මේ තථාගත බල 10න් දෙවෙනි තථාගත බලය මේ දෙවෙනි තථාගත බලයේ සඳහන් කරනවා ඒ ඒ සත්වයන්ගේ කර්ම විපාක ඥානය තථාගතයන් වහන්සේ දැනගන්න හැටි. ඒ ඒ සත්වයන්ට මේ කර්මය විපාක දෙන හැටි භාග්‍යතුන් වහන්සේ දැනගත්ත ආකාරයේ අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ ඥාන විභංගයේ 16 ආකාරයකට පැහැදිලි කරනවා. ඒ ඒ සත්වයා තමන් ලබාගත් කර්මය විඳින හැටි මේ දාසය ආකාරයෙන් පැහැදිලි කරනකොට එතන ඔබත් ඉන්නවා මමත් ඉන්නවා. දෙනිසා ඒ කරුණු දාසයයි අපි සාකච්ඡා කරමින් හිටිය එයින් කරුණු කීපයක් අපි සාකච්ඡා කරන්නට යෙදුනා. අද සාකච්ඡා කරන කාරණාව අත්තේ කච්චානි පාපකානි කම්ම සමාධානානි ගති විපත්තිං ආගම්ම විපච්චන්තිී. පිනතින අපි මුලින් සාකච්ඡා කළා මේ ගති සම්පත් ගති විපත් උපදි සම්පත් උපදි විපත් කියන කාරණා සාකච්ඡා කළා. මේ දේශනා මාලාවම ශ්‍රවණය කරගන්න අයට මේ කරුණු දහයිම මනාව අවබෝධ කරලා භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව පිහිටවන්න බුදුරජාණන් වහන්සේ සරණ යන්න තවත් ලොකු උපකාරයක් ලබන්න බොහොම බොහොම පහසුයි. එනිසා මේ මෙතන සඳහන් කරන්නේ මේ ගති විපත්ති පිළිබඳව. එතකොට මොනවද ගති සම්පත් කියල කියන්නේ. පිනතන ලබාගත්ත උපත්තියේ තියෙන ශ්‍රේෂ්ඨත්වය නිසා අපි පෙර සංසාරි කරලා තියෙන අකුසල්ලෝට විපාක දෙන්න බෑ. මේ මනුස්ස ජීවිතයක් ලබලා ඉන්න ඔබත් මමත් බොහෝම පින් නිසා තමයි මේ ජීවිතය ලැබුවේ. නමුත් සංසාරය එනකොට අපි පව් කළේම නැද්ද. අපි කරපු පව් ඕන තරන් තියෙනවා. නිරයවල പ്രേත ලෝකවල තිරිසන් ලෝකවල අසුර ලෝකවල ඉපදිලා අපි මේ පව් ගෙවාපු වාරත් සීමාවක් නැහැ. නමුත් තවම ඉවරත් නැහැ. මේ මනුස්ස ජීවිතය ලබාගත් අපි මේ වයස් සීමාවට එනකොට මේ වෙනකොටත් සංසාරයේ අප්‍රමාණ කාලයක් විඳින්න පව් කරලා තියෙනවා. නමුත් ඒ පව් එකක්වත් විපාක දෙන්න හැටියක් නැහැ. ලබාගත් මනුස්ස ජීවිතයේ ශ්‍රේෂ්ඨ නිසා. දුර්වල වෙච්ච ගමන් ඒ පව් විපාක දෙන්න පටන් ගන්නවා. නමුත් මේ සම්පත්තිය මේ ලබාගත්ත ගති සම්පත්තිය නිසා මනුස්ස ජීවිතයක විපාක දෙන්න බැරි අකුසල් විපාක දෙන්නේ. ආන් ඒ නිසා මෙතන සඳහන් කරනවා ගති විපත්තිං ආගම්ම විපච්චතන්ති. නම් ගති විපත්තිං ආගම්ම ගති විපත්තිය නිසා විපාක ගෙන දෙන්නා වූ ඇතැම් පාප කර්මය ඇත්තාහ කියන කාරණාව ඒ සඳහන් කළේ. එතකොට මොකද්ද මේ ගති විපත්තිය කියලා කියන්නේ? එතන සඳහන් කරනවා අපාය ගති විපත්තිය. යම් කිසි අකුසලයකින් අපායෙහි උපනොහොත් ගති සම්පත්තිය නිසා විපාක දෙමින් තිබිච්ච කුසල කර්මයන්ට විපාක දෙන්න බෑ. අපායේ ඉපදිලා විඳින්න ඕන අකුසල කර්මයන් මේ ගති සම්පත්තිය නිසා මනුස්සලෝක විපාක දෙන්නේ අපායට ගියාට පස්සේ. අපායේ දුක්විඳින සත්වයත් පෙරකරපු පින් පින් තියෙනවා. නමුත් නිරේ උපන්න නිසා පින් වලට විපාක දෙන්න බෑ. ප්‍රේත ලෝකයේ අසුර ලෝකයේ තිරිසන් ලෝකයේ උපන්න නිසා පින් වලට විපාක දෙන්න බෑ. නමුත් පින් නැතුව නැතුව නෙමෙයි. යම් දවසක සුගතියට ආපුවාම ඒ පින් ආපහු විපාක දෙන්න පටන් ගන්නවා. අන්නේ නිසා මෙතන සඳහන් කරනවා යම්කිසි අකුසලයකින් අපායෙහි උපනහොත් ගති සම්පත්තිය නිසා විපාක දීමට අසමත්ව තිබූ අකුසල කර්මයෝ ගති විපාක ගති විපත්තියේදී විපාක දෙන්නට පටන් ගත්තේ. මේ මනුස්ස ජීවිතය නිසා විපාක නුදුන්නා කුසල් අපාය ගියහම විපාක දෙනවා. එතන විපාක දීලා විපාක දීලා අපි තිරිසං වෙනවා. තිරිසං වෙලා ආයෙත් විපාක දෙනවා. ඊළඟට අසුර වෙනවා. අසුර වෙලා ආයෙත් විපාක දෙනවා. ඊළඟට ප්‍රේත වෙනවා. ප්‍රේත වෙලා ආයෙත් විපාක දෙනවා. ඒ විපාක ඉවර නෑ ආපහු නිරයට වැටෙනවා. ආපහු නිරේ විපාක දීලා ආපහු තිරිසං වෙනවා. ආපහු නිරයට වැටෙනවා. මේවාගේ චක්‍රයක් වගේ අකුසල කර්මයන් විපාක දෙන්න පටන් ගත්තට පස්සේ ඒකම විපාක දෙන්න පටන් ගන්නවා. දැන් මේ ජීවිතේ ගති සම්පත්තිනේ ඒ අකුසල් වලට විපාක දෙන්න බැරි නිසා පෙර සංසාරේ අපි තැන් තැන් වල කරලා එකතු වෙලා තියෙන කුසල්ම දැන් කුසල්ම විපාක දෙනවා. අකුසල් විපාක දෙන්න වැටුණාට පස්සේ අකුසල්ම විපාක දෙනවා. අපි පින්නතුන් අහලා ඇති අර කපිල මත්ස්‍යාගේ කතාව. මේක උදාහරණයක් හැටියට. කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වෙලා හිටපු ස්වාමීන් වහන්සේ නම. පෝය කරන්න පෝයගෙට ගියාට පස්සේ පෝය කරන එක ප්‍රතික්ෂේප කරලා නිග්‍රහ කරලා උන්වහන්සේ නැගිටලා යන්න ගියා. ආංගේ අකුසල කර්මය නිසා නිරේ උපන්නා. ධර්මයටත් එක්ක නිග්‍රහ කරපු නිසා. අපායේ දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා ඒ කර්මය ගෙවලා උන්වහන්සේ ආව තිරිසන් ලෝකෙට. ඇවිල්ලා මාළුවෙක් වෙලා තමයි ඉපදුනේ. විශාල මාළුවෙක් ගඟේ. රත්තරම් පාටයි ඊටාම විශාලයි. මේ යසෝජ කියන දීවර නායකයා එයාගේ දීවර පිරිසට තමයි මේ මල්ලුව අහු නෙදැලට. විශාල මාලුවේ අනික බලන්ඩ ලස්සනේ බෑ රං කඳක් වගේ දිලිසෙනවා. ඒ නිසා මාළුවා ආරගෙන නැවට දාගන්න කල්පනා කලා මේ මාළුවා රජ්ජිරුවන්ට පෙන්නන්න ඕන. සාගරයෙන් හම්බෙච්ච සුවිශේෂයේ සම්පතා. එනිසා රජ්ජිරුවන්ට පෙන්නන්න ඕන. නැව පිටිම් අරංගයා රාජ මාලිගාවට ඉතින් එහෙම සඳහන් කරාම අද කෙනෙකුට විවිධ ප්‍රශ්න ගොඩනැගෙන්න පුළුවන් නැවක් කොහොමද ගොඩාරන් ගියේ කියලා. ඒ වුණාට අපි දැනගත යුතුයි අදට වඩා ලෝකයේ එදා බොහොම බොහොම දියුණුයි කියලා. අද අපි කියනවා මේ තාක්ෂණයත් එක්ක අපි හරි දියුණුයි කියලා. නමුත් අතීතයේ දියුණුවත් එක්ක කල්පනා කරලා බලහම අපි ඉන්නේ ඊටාම ලදරු මට්ටමක. අපට හිතාගන්නවත් බැරි දේවල් අතීතයයි කළා. මංහිතන කවුරුවත් පිළිගන්න එකක් නෑනේ. අතීතයේ බුදුරජාණන් වහන්සේ වැඩහිටපු කාලේ ගුවන් යාන තිබුණ කියලකිව කවුරුවත් පිළිගන්න කන්නේ. එවුණට භාග්‍යතුන් වහන්සේ වැඩහිටපු කාලෙත් ගුවන් යාන තිබිලා තියෙනවා. අද ඉන්නවා වාගේ ගුවන් යානයක් හදන්න බොහෝම දක්ෂ ශිල්ප ප්‍රගුණ කරපු අය නෙමෙයි එදා ගුවන් යාන හදලා තියෙන්නේ. වඩු බාස් කෙනෙක් තමයි ගුවන් යාන හදලා තියෙන්නේ. ධම්මපද පාළියේ සඳහන් කරනවා බෝධි රාජ කුමාර වස්තුවේ අපේ පින්නතුන්ට අද ගිහිල්ල කියවලා බලන්න පුළුවන්. මේ බෝධිරාජ කුමාර වස්තුවේ තියෙනවා මේ වඩු බාසුන් නැහැ මේ ගුවන් යානය හදලා තියෙන්නේ සම්පූර්ණ ලීයෙන්. එක තැන අහසට ඔසවන්න පුළුවන් යානයක් හදලා තියෙන්නේ. අපි දකින්න දියුණුම ලෝකයේ යානයත් සතපුම් ගණනාවක් බිම දිග දුවගෙන ගිහිල්ලා තමයි අහසට නගින්නේ. නමුත් මෙයා හැදුවේ එක තැන අහසට නගින යානාවක්. ඉතින් එහෙනම් අපිට වඩා බොහොම දක්ෂායේදා එදා හිටියා. ඒ කරුණු ඕන තරන් ත්‍රිපිටකයෙන් ඔප්පු කරන්න පුළුවන් නමුත් මෙය ඒට වෙලාව නොවෙන නිසා අපි සඳහන් කරමු මේ පිරිස නැව අරගෙන යනවා කොසොල් රජු මාලිගාවට. රජ්ජුරුව මාළුවා බලල රජ්ජුරුව කියනවා අපි මෙයා අරංයන් ජේතවනාරාමිට කියලා. ගිහිල්ල බුදුරජාණන් වහන්සේගෙන් අහමු මෙයා ගැන. නැව අරං යනවා ජේතවනාරාමිට. කපිල මත්ස්‍ය අපිට වඩා පින් කරලා තිබුණා. අපිට බැරි වුණා භාග්‍යතුන් වහන්සේගේ හඬවත් අහන්ඩ. පෙර අහන්ඩ ඇති පව් වැඩි නිසා අපි තාම ඇවිදිනවා. කපිල මත්ස්‍යයට භාග්‍යතුන් වහස කතා කළා. බුද්ධ ආග්ඥාව යොදලා එයා කතා කෙරෙව් අභාග්‍යතුන් වහන්සේ. ඒ මේ පිරිසට කර්මය ගැන දැන ගණ්ඩුවන නිසා. කතා කරවලා සියලු දෙනාටම ඇහෙන්ඩ භාග්‍යතුන් වහන්සේ කපිල මත්සයාගෙන් ඇහුවා කොහෙඉඳල දාව කියලා. මෙයා කියනවා ස්වාමීණි අවිචී ඉඳලා කියලා. ඒ කියන්නේ තිරිසන් ආත්මටාව අවිචී ඉඳලා. දැන් මේ තිරිසන් ආත්මෙන් මැරිලා කොහෙද යන්නේ කියලා ඇහුවා. මෙයා කියනවා ස්වාමීණි ආපහු අවීචියට. අවීචියෙන් තිරිසන් ලෝකෙට ආවා. ආපහු කර්මය නිසා ආපහු අවීචියට යනවා. එහෙමනම් ගති විපත්තියේදී සසර විපාක දෙන්න තියෙන අකුසල් චක්‍රයක් වගේ මේ සතර පායේ කැරකි කැරකි කැරකි කැරකි විපාක දෙනවා කියන කාරණාවට තව උදාහරණයක් ඒ කරුණයි අපි මෙතන සඳහන් කළේ ගති සම්පත්තියේදී විපාක දෙන්න බැරි දේවල් ගති විපත්තියේදී විපාක දෙනවා. භාග්‍යතුන් වහන්සේට ඒක දැක ගැනීමේ පුදුම නුවණක් පුදුම ඥානයක් භාග්‍යතුන් වහන්සේට තිබුණා. ඕනෑම සත්වයෙක් දිහා බලලා ඒ සත්වයා ගැන කියනවා. ඔබ ගැන ඔබ දන්නෙත් නැහැ මම ගැන මම දන්නෙත් නැහැ. නමුත් ඔබට මට කරන්න පුළුවන් දේ හරියටම දන්න කෙනෙක් ලෝකෙ පහළ වුණා නම් ඒ බුදුරජාණන් වහන්සේ විතරයි. පිනතින කවදාවත් අංගොලි මාල කියන දරුණු මිනිමරුවා හිතන්න නැතුව ඇදී තමන්ට සංසාරයෙන් එතර යන්න පුළුවන් වෙයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේන දැනගෙන හිටියේ මෙයාට සසරින් එතර යන්න පින් තියෙනවා කියලා. එසේ මෙසේ කෙනෙක්ද. අංගුලි මාල හොරෙක් කාලෙ දැනගෙන හිටිය නෑනේ මම මහාකල්ප ලක්ෂයක් පෙරුම් පුරපු කෙනෙක් කියලා. අංගුලි මාල හොරෙක් කාලෙ දැනගෙන හිටිය නෑනේ මට ඇත්තු හත් දෙනෙකුගේ විතරේ බලය තියෙන කෙනෙක් කියලා. තමන්ට මහ බලයක් තියෙන බව දන්නවා මේ ශක්තිය මට ලැබුණේ කොහොමද කියලා දැනගෙන හිටියේ නෑ. නමුත් ඒ පුද්ගලයා පිළිබඳව මහා කරුණා නිතර ගැටිච්ච ගමන් ඒ පුද්ගලයාගේ සියලුම දේවල් භාග්‍යතුන් වහන්සේ දකිනවා දන්නවා. මේ එහෙනම් මේ දස බලවල එකක් මේ දෙවනි තථාගත බලය ගැන තමයි මේ විස්තර කරන්නේ. මේ 16 ආකාරයකින් අවබෝධ කරන ක්‍රමයේ ඊළඟට සඳහන් කරනවා අත්තේ කච්චානි පාපකානි කම්ම සමාධානානි උපදි විපත්තිං ආගම්ම විපච්චන්ති. උපදි විපත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් කර්මයෝ ඇත්තාහ උපදි විපත්තිය. එතකොට මොකද උපදි සම්පත්තිය කියල කියන්නේ. උපදි සම්පත් කියල කියන හොඳින් වැඩුණ ශරීරය. හොඳින් වැඩුණ අංග ප්‍රත්‍යාංග ලස්සනට ලබාගත්ත රූප සම්පත්තිය උපදි සම්පත් උපදි විපත්ති කියලා කියන්නේ අඟ පසඟ වැඩිල නෑ රූප සම්පත් දියුණු වෙලා නෑ හොඳ දේහයක් නෑ උපදි විපත්තිය උපදි සම්පත්තියේදී විපාක දෙන දේවල් උපදි විපත්තියේදී විපාක දෙන්න බෑ උපදි විපත්තියේදී උපදි විපත්තිය ඇතුව ඉපදුනහම විපාක දෙන්න පුළුවන් උපදි සම්පත් විපාක දෙන්නේ නෑ හොඳ අංග ප්‍රත්‍යංග ලැබුණහම අපිට බේරෙන්න්න පුළුවන්. අපි කියමු අපි ඉපදෙනවා අන් සියල්ලම හොඳයි අපේ අත් දෙකම පණනෑ. අපිට පුළුවන් වෙයිද කවුරුවත් ළඟ නොහිටියොත් ඇගේ වහල කරදර කරන මැස්සෙක් මදුරුවෙක්වත් පන්න ගන්න. මේ අත හොඳට වැඩිල තියෙන නිසා අපිට පුළුවන් මැස්ස මදුරුව එලව ගන්න. එහෙම නැත්තං මේ අත එහාට මෙහාට හොළවන්ඩ බැරුව එහෙම ඉපදිලා තිබුණ නම් මේ ලෝකෙ මේ කෘමි සතුන්ගෙන් මොන තරම් කරදරයකට මට මූණ පාන්න සිද්ධ වෙයිද කියන කාරණාව හිතුවා. ගවයට හරියට දිගට වලිගයක් තිබුණ නැත්නම් එයා මොන තරම් අපහසුවටපත් වෙනවද? නමුත් මේ අතේ තියෙන වටිනාකම අපිට හිතෙන්නේ නැහැ දැන්. මේක නොතිබ්බනම් එහෙම නැත්නම් අතට පණ නැතුව තිබුණා නම් තමයි අපිට අතේ වටිනකම තේරෙන්නේ. පයේ වටිනකම තේරෙන්නේ. අන්න ඒ වගේ උපදි විපත්ති කියලා කියන්නේ හොඳට අතපය පිහිටලා නැහැ. ලස්සන රූප සම්පත්තියකුත් නෑ. උපදි සම්පත් නිසා තිරිසන් ලෝකෙ ඉපදුනත්. එයාට පුදුමාකාර විදිහට බොහොම උදව් උපකාර ලැබෙනවා. අපි කියමු තිරිසනෙක් හැටියට ඉපදිලා එක බැල්ලකගේ කුසේ බලු පැටව පස් දෙනෙක් විතර ඉපදිලා. දැන් මේ පැටවුන්ගෙන් එක්කෙනෙක් බොහෝම ලස්සනයි. බෝලයක් වගේ මහත් වෙලා, කන් කඩා වැටිලා, මූණ රවුම් වගේ අනික් අයට වඩා යා හරි වෙනස් එක පුරාම හොඳට ලෝම වැැවිලා අපේ අවධානය එක පාරම යොමුුවෙන් ඒ සතා පිළිබඳව නෙවෙයිද. අපි මේ සත්තු ටික පාරය අතරමං වෙලා හිටියත් අපි තීරණය කරනවා මෙයා මමාරං යනවා කියලා. තැඟර අතරමං වෙලා ඉන්න සත්තුන්ට කණ්ඩත් නෑ බොන්්ඩත් නෑ සමහර වෙලාට අම්මත් නෑ යාල්ලගේ. ඒගොල්ලො ඒ තරන් දුක්විඳිනව පාරේ නමුත් අර රූපය ලස්සන හින්දා අපි අරගෙන ගිහිල් අර සතා නාවලා කවලා පොවල බෙහෙත් ගල්වලා තව ටිකක් ලොකු වෙනකොට කූඩුවක් හදලා තියලා උදේ හවස අතපත ගාලා එයා තිරිසන් ආත්මයක ඉපදිලා තිබුණත් ලස්සන රූපයක් අරන් ආපු නිසා එයාට බොහෝ දෙනාගේ සැලකිලි සත්කාර හම්බ වෙනවා. එහෙමනම් මෙතන සඳහන් කරනවා උපදි විපත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් කර්මයෝ ඇත්තාහ ශරීරයේ අශෝභන වීම හා අංග විකල වීම උපදි විපත්තිය ඇතමුන්ට උපදි විපත්තිය උප්පත්තියෙම හිමි වේ. සමහර කට්ටියට උපදින්ම උපතින්ම උපදි විපත්තිය අංග විකලයි උපතින්ම. සමහර කට්ටිය ඉපදිලා කාලයක් ගත වෙනකොට අංග විකල වෙනවා. එක්ක හිටි ගමන් ලෙඩ වෙලා අතපයි පණ නැතුව වෙනවා. එහෙම නැත්නම් ශරීරයේ පුරාම කුෂ්ඨ රෝගයක් හැදිලා මූණ අවලස්සන වෙනවා, ශරීරය අවලස්සන වෙනවා. එහෙම නැත්නම් හදිස්සියේ ගහකින් වැටිලා වාහනයකට යට වෙලා ශරීරයේ පියවි ස්වභාවය සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා යනවා. අපි සත්තු ගැන උදාහරණයක් ගත්ත වගේම අම්මට උපදින දරුවොත් එහෙමයි. සමහර දරුවෝ බොහොම පාටයි ලස්සනයි. සමහර අය අංගවිකල යව ලස්සනයි. මව්පියන්ගේ නමුත් වැඩියෙන් අවධානය දිනාගන්නේ ලස්සනට ප්‍රියමනාප විදිහට ඉන්න දරුවා වැඩිපුර අවධානය යොමු කරගන්නවා. ගමනක් එක ගියහම දරුවෝ ටික ඔක්කොම දරුවෝ පස් දෙනෙක් එක ගියොත් දරුවෝ පස් දෙනාටම අන්‍ය පුද්ගලයන්ගෙන් එක විදිහට මාදරේ හම්බ වෙන්නේ නැහැ. එතන ඉන්න හුරතල්ම ලස්සනම පෙනුම වැඩිම කෙනා සියලු දෙනාගේ අවධානය දිනා ගන්නවා. එනම් උපදි සම්පත් උපදි විපත්. ආන්ගේ උපදි සම්පත් තියෙන නිසා හම්බ වෙන දේවල් උපදි විපත්ති කාලේ හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නෑ. ඒ කාරණාවයි මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ. උපදි විපත් උපදි සම්පත්තියේදී විපාක දීමට නොසමත් දුබල අකුසල කර්මයෝ මේ අවස්ථාවේදී ඔහුට විපාක දෙනවා. එදා උපදි සම්පත්තිය තිබුණ කෙනාටත් බොහෝ පව් තියෙනවා. නමුත් ලස්සන නිසා ඒක විපාක දෙන්න බැරුව ගියා. දැන් අවලස්සන නිසා එව විපාක දෙන්න පටන් අරන් තියෙනවා ඒක භාග්‍යතුන් වහන්සේ හොඳටම හොඳටම දන්නවා. නමුත් අපිට මේ වෙලා තියෙන්නේ මොකද කියන කාරණාව අපි නම් දන්නේ අපි නම් දන්නේ නැහැ. ඊළඟට පින්නතර මේකේ තවත් කාරණාවක් සඳහන් කරනවා අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි කාල විපත්තින් ආගම්ම විපච්චන්ති. කාල විපත්තිං ආගම්ම. කාල විපත්තීම් පැමිණිය හම. මෙතන සඳහන් කරන්නේ කාල විපත්තිය නිසා විපාක දෙන්නාව ඇතැම් පාප කර්මය ඇත්තාහ. කාල සම්පත්තිය කියල කියන්නේ. හොඳ රජෙක්කින්නවා. හොඳ ආණ්ඩුවක් තියෙනවා. හොඳ ගුණධර්ම තියෙන මිනිස්සු ජීවත්වෙනවා. කලට හොඳට වැහි පල ලැබෙනවා. රට බොහොම ශශ්‍රීකයි කාල සම්පත්. කාල සම්පත් එහෙම තියෙනකොට මේ ජීවිතෙන් ආහාර නොලබන්ඩ තරම් පව් කරලා තිබුණ කෙනාටත්. අනුන්ගෙන් හරි ආහාර ලැබෙනවා මොකද සුලබයි ආහාර. වැස්සවතුර හොඳට තියෙනවා. මේ ජීවිතෙන් සාපිපාසාාවෙන් පෙළෙන්ඩ ඉන්න කෙනෙකුට නමුත් ඒක විපාක දෙන්න හැටියක් නෑ බැලූ බැලූ ඇති වැව්පකුණු පිරිලා ලිම් පිරිල වතුර තියෙනවා ඕන ඕන තැනින් අරගෙන පානය කරන්න පුළුහංකම තියෙනවා කාල සම්පත්තිය නිසා. නමුත් එයාට අකුසල් තියනෝ ඒව දේවල් නොල බණ්ඩ. නමුත් මේ කාල සම්පත්තිය හොඳ හින්ද විපාක දෙන්න බෑ. හොඳ මිනිස්සු ඉන්න නිසා හොඳ රජවරු ඉන්න නිසා දෙවියන්ගේ ඇල්ම බැල්ම හොඳට රටට ලැබෙන නිසා කලට වෙලාවට වෙහිඵල ලැබෙනවා. ඒ නිසා අර පුද්ගලයාටත් ගොවිතැනක් කෙරුවොත් ඔහුගේ කුඹුරට වහින් නැතුව අනික් කුඹුරුවලට විතරක් වහින්න පුළුවන්කමක් නැහැ. වැවේ වතුර ටික හරවනකොට ඔහුගේ කුඹුරට නොයා අනික් කුඹුරු විතරක් තෙමාගෙන යන්න හැකියාවක් නෑ. මේ කුඹුර හරහනම් යන්න වෙන්නේ ඒ හරහම යන්න වෙනවා. හැබැයි කාල විපත්තියට ආවට පස්සේ විපාක දෙන්න පටන් ගන්නවා අර අකුසල් ඔක්කොම. හොඳ හොඳ රජවරු නෑ, හොඳ මිනිස්සු නෑ, මිනිස්සු ළඟ ගුණධර්ම නෑ, ඒ නිසා වැහිපල නෑ. එතකොට පෙර පින් ඇත්තෝ පින් නැත්තෝ සියලු දෙනාටම ඒකට ලක් වෙන්න සිද්ධ වෙනවා. ආන් ඒ නිසා කාල විපත්තියේදී සියලු දෙනාටම මේ අකුසල් වලට මුහුණ පාන්න සිද්ධ වෙන බව සඳහන් කරලා තියෙනවා. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි පයෝග විපත්තින් ආගම්ම විපච්චන්ති පයෝග විපත්ති එනිසා සඳහන් කරනවා පයෝග විපත්තිය නිසා විපාක දෙන ඇතැම් පාප කර්මයෝ ඇත්තාහ පයෝග විපත්ති පයෝග විපත්ති කියල සඳහන් කරලා තියෙන්නේ බේබදුකම සල්ලාලකම සූදුව පමණට වඩා උඩගුවීම අසල්වැසියන් විරුද්ධ කර ගැනීම නොසැලකිල්ලෙන් කටයුතු කිරීම හා තවත් නොයෙක් ආකාරයේ පවුකම් කිරීම පයෝග විපත්තියයි. අපි ලබාගත්ත මේ පයෝග විපත්තිය ආං ඒ නිසා ඇතමුන්ට නින්දා ලබන්නට පහරකන්නට දඩුවන්වලට හසුවීමට රෝගවලට ගොදුරුවීමට හැකියාවක් සහ රෝගවලට ගොදුරුවීමේ හැකියාවෙන් පහවීමට සමහරවිට ඔවුන්ගේ ධනේද සතුරුව පැහැර ගනිති. නිරන්තරයෙන්ම රෝගාබාධවලට ගොදුරුවෙන්ඩත් පුළුවන්. ධන සම්පත් පවා හතුරුව පැහැරගණ්ඩත් පුළුවන්. සමහර විට ඒ ධනසත් සම්පත් තව කෙනෙක් සම්පූර්ණිම විනාශ කරලා විනාශ කරලා දාන්නත් පුළුවන්. එසේ දුක්කරදල අරාභහානිවීම පයෝග සම්පත්තියේදී විපාක නොදිය හැකුව තිබූ පාපකර්මයන් පයෝග විපත්තියේදී විපාක දෙන්න පටන් ගන්නවා කෙළ සඳහන් කරනවා. අත්තේකච්ඡානි කල්්‍යානානි කම්ම සමාධානානි ගති විපත්තිෙන් පතිබාල්හානයේ නවිපච්චන්ති. ගති විපත්තිය නිසා විපාක නොදෙන්නා වූ ඇතැම් කුසල කර්මව ඇත්තාහ. ගති විපත්තිය නිසා කුසල කර්මෝට විපාක දෙන්න බැරුව යනවා. මොකදතකට ගති විපත්තිය සඳහන් කරනවා ඇතමුන් බොහෝ පිම් කරති. එසේ පින් කළ අයගේ ඇතමෙක් මරණාසන්නයේදී දූදරුවන් හෝ ගෙවල් දොරවල් වතුපිට ඉඩ කඩම් පිළිබඳව. සඟවා තිබූ දන සම්පත් පිළිබඳව. නිදංගත කරලා තිබිච්ච දන සම්පත් පිළිබඳව. තෘෂ්ණාදීශිතකින් මරණයට පත්වෙනවා. බෝම ජීවිතය හොඳට පින්කං කරපු අය. අන්තිම මොහොතේ තමන්ගේ දන සම්පත් පිළිබඳව තෘෂ්ණාව වැඩි වෙනවා. හංගලා තියෙන දේවල් දරුමල්ලන්ටවත් දුන්නේ නෑ නමුත් හඟවලා තියෙන බව දන්නවා තෘෂ්ණාවෙන් මෙරිලයනවා. ආං ඒ නිසා සඳහන් කරනවා යම් කිසි වස්තුවකට හෝ ආශාවෙන් සිට ප්‍රේතව උපදිතිය. මේ ජීවිතය බොහොම පින් කලා. නමුත් අන්තිම මොහොතේ අරවිදියට ජීවත්වෙච්ච නිසා ප්‍රේතව උපදින්ට තියෙන ඉඩ කඩ වැඩිය. තිරිසංව හෝ උපදිති. ප්‍රේතගතිය තිරස්්චයන ගතිය කුසලයන්ට විපාක දීමට තැනක් නොවන බැවින් ගති විපත්තියෙන් ඒ කුසලියෝ විපාක නොදෙති. දැන් අර අන්තිම මොහොත වරද්දගත්ත නිසා තිරිසං වෙලා ප්‍රේත වෙලා ඉපදුනා. එතකොට එයා පෙර කරපු පින් වලට මොකද වුනේ? ඒ පින් තියෙනවා. නමුත් ඒ පින් වලට තිරිසං ලෝකේ විපාක දෙන්න බෑ. ප්‍රේත ලෝකේ විපාක දෙන්න බෑ. ආන් ඒ නිසා ගති විපත උපත පහත් තැනක වෙච්ච නිසා කුසලයට විපාක දෙන්න බැරි වුණා. ගති විපත්තියේදී කුසල කර්මයන්ට විපාක දෙන්න බැරි බවයි එතන සඳහන් කරන්නේ. එතනදි සඳහන් කරනවා තිරස්චීන ගති ප්‍රේත ගති. මේ තිරස්චීන ප්‍රේත කියන දෙකේ ස්වල්ප වශයෙන් හෝ කුසල් වලට ඇතැම් විට විපාකයක් දෙන්න පුළුවන්. තිරිසන් ලෝකෙයි ප්‍රේත ලෝකෙයි. ඒකනේ අපි ප්‍රේතයන්ට පින් අනුමෝදන් කරන්නේ. පින් ගන්න පුළුවන් ප්‍රේතයෝ ඉන්නවා. නමුත් කිසිසේත්ම කුසල් වලට විපාක දෙන්න හැටියක් නැතුව යනවා අසුර ලෝකයේ හෝ නිරේ උපන්නවා. තිරිසන් හෝ ප්‍රේතයට ඇතැම් විට සුළු වශයෙන් හෝ කුසලයේ විපාක ලැබුණත් අසුර ලෝකයේ හෝ නිරේ ඒ කුසල් ලැබෙන්නෙම ලැබෙන්නෙම නෑ. නමුත් මේ අසුර ලෝකයේ නිරේ ඉන්නේ පින් නැති අය පින් නැති අය නෙමෙයි. අසුර උපතක් නිරා උපතක් ලැබුණ නිසා පින් වලට පළ දෙන්න බෑ. ඒක නිසා ගති විපත්ති කියලා එක හඳුන්වනවා. අත්තේ කච්චානේ කල්්‍යානානි කම්ම සමාධානී සමාධානානී උපදිවිපත්තිෙන් පතිබාල් හාති පතිබාල් හානයේ නවිපච්චන්ති උපදිවිපත්ති. උපදි විපත්තියෙන් බාධාවීම නිසා විපාක නොදෙන්න වූ ඇතැම් කුසල කරමය ඇත්තාහ. උපදි විපත්තිය නිසා සමහර කුසල කර්මයන්ට විපාක දෙන්න බෑ. එතන සඳහන් කරන්න බොහෝ පින් ඇත්තා වූ කෙනෙකු යංකිසි පාපකර්මයකින් ප්‍රේතයකු සේ විරූපීව උපන හොත් මනුස්සලෝක තමයි ඉපදිලා තියෙන්නේ. නමුත් ප්‍රේතයෙක් වගේ විරූපයි. රූපය කිසිීම ලස්සනක් ප්‍රේමණාප බවක් නෑ. එහෙම ඉපදුනේ ඇයි පෙරකරපු අකුසල කර්මයක් හින්දා. ආං එහෙම අකුසල කර්මයක් හේතු කරගෙන විරූපීව ඉපදිච්ච නිසා ඒ පුද්ගලයාට බොහෝ දෙනාගෙන් ලැබෙන්ඩ තියෙන ආදරේ දයාව කරුණාව කියන එක ලැබෙනවා ලැබෙනවා අඩුයි. සෙනහස සත්කාර කියන එක ලැබෙනවා ලැබෙනවා අඩුයි. ඒ නිසා සඳහන් කරනවා අනතුරකින් අංග විකලත්වයට හෝ පැමිණිය හොත් ඔහුට උපදි සම්පත්තියේදී විපාකදී හැකිව තිබූ කර්මයෝ විපාක නොදෙති. අනතුරකින්වත් යම් ආබාධයකට පත්වෙලා එක්කෝ ඇස් දෙකම ගැලවිලා ගිහිල්ලා. දෙහෙම නැත්තං වෙනත් රෝගයක් හැදිල ශරීරී කලකදී හොඳට හිටපු අයට ආය කාගෙවත් අවධානය යොමු වෙනවා අඩුයි. පිරිස් මැද්දට ගියාම සමහරලාට ඒ අය කොන් වෙන්න තියෙන අවස්ථාව බොහොම වැඩි. කවුරුවත් ළඟට ආවට ගණන් ගන්නෙත් ගණන් ගන්නෙත් නැති තත්වයටපත් වෙනවා. උපදී විපත්තිය. ඒ කියන්නේ අශෝභන බව සහ අංග විකලත්වය රෝගාබාධ නිසා ඇති කරපු නිසා. විභංග අටුවාවේ මෙන්න මේ කාරණාව දක්වන්න පිනතින උදාහරණයක් සඳහන් කරනවා. විභංග අටුවාවේ දීපරාජ කතාව කියලා කතාවක්. මේ දීපරාජ කතාව සඳහන් කරනවා පෙර ලංකාවේක රජ කෙනෙක්. තමන්ගේ බිසවට පළවෙනි දරුව ඉපදුනාට පස්සේ තමන්ට දරුවෙක් ලැබිච්ච නිසා බොහෝම සතුටට පත්වෙච්ච රජ්ජුරුව බිරිඳට කියනවා කැමති වරයක් ඉල්ලන්න කියලා. බිරිඳ කියන මං එක පස්සේ ඉල්ලන්නම් කියලා. මේ දරුව අවුරුදු හතක් අටක් දහයක් වගේ වයස වෙනකොට මෙයා ඇබ්බෙහි වෙලා හිටියා මේ කුකුලන් පොර කොටවන්ඩ. කුකුල එකතු කරලා කුකුල් පොරදානවා. මේකෙන් එයා හරියට විනෝද වෙනවා. එක දවසක් පොර කමින් ඉන්න කුකුලෙක් කලබර වෙලා එක පාරම ඇවිල්ල මෙයාගේ මූුණෙ වැැහවා. මූුණ වහනකොට එයාගේ නියපොතු වෙනිලා මෙයාගේ ඇස් දෙක මන්ද වුණා. මෙයාට වයස අවුරුදු දාසයක් විතර යනකොට අම්ම කල්පනා කලා රජරුව එදාමට වරයක් ඉල්ලන්ඩ කීවා. දැන් වරේ ඉල්ලන්ඩෝට. රජරෝගාවට ගිහිල්ල කියනවා මහරජ එදා දරුවා ඉපදිච්ච දවසේ ඔබ මට දරුවා වෙනුවෙන් වරයක් ඉල්ලන්න කීවා. දැන් ඒ වරය අද මම ඉල්ලනවා. මගේ පුතා මේ රටේ රජ වෙන්න ඕනේ. ඒ වෙලාවේ රජුරෝ සඳහන් කරනවා ඔබේ පුතා අංග විකලයෙක්. ඔබේ පුතා අන්ධෙක්. අන්ධයෙකුට රටේ රජකම දෙන්න බෑ. නමුත් අර කාන්තාව දිගින් දිගට රජුරවන්ට බලපෑම් කරනවා දෙන්න බැරි නම් ඇයි එදා මට වරයක් ඉල්ලන්න කිව්වේ. ඒ හින්දා දැන් කොහොමරි පුතාට රජකම දෙන්න ඕනේ. රජුරුව සඳහන් කළා. එහෙමනම් ඔහුට ලංකා රාජ්‍යම බාර දෙන්න බෑ. ඒ නිසා එක ප්‍රදේශයක් ඔහුට බාර දෙන්න. මේ බිසවට කිව්ව ඔබේ පුතා අරගෙන ගිහිල්ලා නාගදීපෙට සේසත් නංවලා දජපතාක නංවලා නාගදීපේ රජකම ඔහුට බාර දෙන්න. ඊට පස්සේ මේ බිසව දරුවා අරන් ගිහිල්ලා නාගදීපේ රජකම ඔහුට බාර දුන්නා. ලංකාවේම රජයේ හොබවන්ඩ හිටපු කෙනෙක් නමුත් උපතින් පස්සේ ඇතිවේ චංගවි කලත්තේ නිසා ඔහුට ඒ බවනැතුව ගියා. යම් ප්‍රදේශයක රජකරූපු නිසා දීපරාජ කියන නමින් විභංගට්ට කතාව මේ කතාව සඳහන් කරලා තියෙනවා මේ අංගවි කලත්තේ නිසා විපාක දෙන්න තිබිච්ච කුසල් විපාක නොදෙන්නේ මෙන්න මෙසේය කියන කරුණ පැහැදිලි කරන්න. උපතින් පස්සේ ඇතිවුණ විකලත්තේ. පිනතර ඊළඟට සඳහන් කරනවා අත්තේකච්ඡානි කල්්‍යානානි කම්ම සමාධානානි කාලවිපත්තිං පතිබාල්හානී නවිපච්චන්ති. කාල විපත්තිය නිසා විපාක නොදෙන්නා වූ ඇතැම් කුසල කර්මය ඇත. කාල විපත්තිය නිසා විපාක නොදෙන්නා වූ ඇතම් කුසල කර්මය ඇත. ලෝකයේ ගුණධර්මවලින් පිරිහි ඇති නපුරු රජුන්ගේ නපුරු මිනිසුන්ගේ බලපවතින දුර්භික්ෂ බය රෝග බය අමනුෂ්‍ය බය ඇති කාලවලදී කුසල කර්මයන් විපාකදීමට සමත්නවී. කුසල කර්මයන් විපාක දෙන්න මේ රෝග බය දුර්භික්ෂ බය අමනුෂ්‍ය බය වගේ තියෙන කාලවල සියලු දෙනාටම එව්වට මූුණ පාණ්ඩ සිද්ධ වෙනවා. නමුත් කුසල් තියෙනවා නමුත් ඒවට විපාක දෙන්න විපාක දෙන්න බැරුව යනවා. ඒ සඳහා සඳහන් කරනවා මෙතන මහා පදාන සූත්‍ර අට කතාවේ මේක පැහැදිලි කරනවා මේ විදිහට. විපස්සී ආදී සියලූම බෝධිසත්වයන්. මෛත්‍රී පූර්ව භාග සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කුසලයෙන් මෞගුස පිළිසිඳ ගන්නා බවත්. විපස්සී ආදී සියලුම බෝධිසත්වයන් මෛත්‍රී පූර්ව භාග සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික කුසලයෙන් මෞගුස පිළිසිඳ ගන්නා බවත් ඒ සිතින් ප්‍රතිසන්දිය ගත් කල්හි අසංකෙයක් ආයු ඇති බවත්. මෙන්න මේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත මෛත්‍රී පූර්ව භාග සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතෙන් පිළිසිඳ ගත්ත නිසා ආවිෂ වැඩෙනව කියල සඳහන් කරනවා අසංකෙය. එකන ආවිෂ ලියන්ඩ වෙන් එදාට එකයි බිඳු එකසිය හතලිහැකි. තරම්ම දීර්ග ආවිෂය අසංකෙයක් ආයු වැඩෙන බව සඳහන් කරනවා. සියලු බුදුවරයන් අසංකයේ ආයුෂ්කයන් යුක්ත බවත් මහාපදා නටුවාවේ කියා තිබේ. සියලුම බුදුරජාණන් වහන්සේලා අසංකේයක් ආවිෂ තියෙන අය. උපතින් එනිසයි සඳහන් කරන්නේ කොතනද සඳහන් කරන්නේ මූලාශ්‍රය හැටියට මහාපදාන සූත්‍රාට කතාව තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. සියලුම බුදුරජාණන් වහන්සේලා අසංකේයා යුෂ්කයන් බව කියන්නේ ලෝකෙ පහළ වෙන්න සියලුම බුදුරජාණන් වහන්සේලා අසංකේයක් ආවිශාරගන තමයි උපදින්නේ. එහෙම ඉපදුනාට වර්ෂ අසංකේයක් ජීවත් කරවීමට ශක්තිය ඇති කර්මයෙන් උපන් බුදුවරයන් පමණක්. එපමණ කල් ජීවත් නොවන්නේ කාල විපත්තිය නිසායි. අසංකේයක් ආවිෂ භුක්තිවිඳින්ට තරම් ආයු අරගෙන උපදින බුදුරජාණන් වහන්සේලා එච්චරකල් ජීවත් නොවෙන්නේ ඇයි කාල විපත්තිය නිසා. මොකක් නිසා දේ සඳහන් කරන්නේ කාල විපත්තිය කියලා අසංකේයා යුෂ්ක කාලයේ උපනොහොත් ඒ කර්මය බුදුරජාණන් වහන්සේ වර්කස් වර්ෂ අසංකේයක් ජීවත් කරවීමට සමත් වෙයි. උන්වහන්සේ උපදින කාලය තමන් ආවිශාරගෙන එන බව ඇත්ත. නමුත් උපදින කාලය මිනිස්සුන්ට අසංකීයක් ආවුෂ තියෙනවනම් උන්වහන්සේත් අසංකේයයක් වැඩ ඉන්නවා. නමුත් උපදින කාලයේ මිනිස්සුන්ගේ ආයුෂ අසංකේයයක් නැත්තම් Tamanට ආයුෂ අසංකේයයක් ඇතත් උන්වහන්සේ අසංකේයයක් වැඩ නොඉන්න බව නොඉන්න බව සඳහන් කරනවා කාල විපත්තියේ කාල විපත්තිය නිසා. ඒ නිසා සඳහන් කරනවා අසංකේයයක් ජීවත් කරවීමට සමත් වුවත් උන්වහන්සේලා උපදනා කාලයේ එතරම් ජීවත් විය හැකි කාලයක් නොවන බැවින් කාලය අනුව කර්ම ශක්තිය ගෙවී යයි. කාලයට අනුව කර්ම ශක්තිය ගෙවිල යනවා. ඒ නිසා අපේ භාග්‍යතුන් වහන්සේ අසංකේයයක් ආවුෂ අරගෙන උපන්නත් අවුරුදු සීයක් තමයි උන්වහන්සේ තීරණය කරන කාලය. භාග්‍යතුන් වහස පහළ වෙන කාලයේ පරමාවිශ කොච්චරද මිනිස්සුන්ගේ. එදා මිනිස්සුන්ගේ පරමාවිශ අවුරුදු එකසිය හැටයි. ඒ කාලේ ආවුෂ එකසිය හැටයි. බක්කුල මහරහතන් වහන්සේ එහෙම එච්චර වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු එකසි හතලිහක් වැඩ හිටිය. නමුත් බුදුරජාණන් වහන්සේගේ අවුෂ්‍ය උන්වහන්සේ සීයකට තීරණය කරනවා. සීයකට තීරණය කළේ උන්වහන්සේට අසංකේයක් වැඩඉන්ඩ පුළුහන්. එතකොට සීයකට තීරණය කරලා ඇයි අසුවිධ පිරිනිවම් පැවී. ඒක බුදුරජාණන් වහන්සේලාගේ සිරිත. හැම වෙලාවිම තමන්ගේ පරමාවිෂය උන්වහන්සේ පහින් බෙදෙනවා. පරමාවශය පහින් බෙදනවා මේක සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම කරන දෙයක්. ආයුෂයේ පහින් බෙදලා ඒකෙන් එක කොටසක් අයින් කරනවා. ඒක බුදුරුන්ගේ හැටි. එහනම් සීය පහෙන් බෙදහම එක කොටසක් අයින් කරහම අවුරුදු විස්සක් අයින් වෙනවා. අසුවක් වැඩඉන්නවා. අර විස්ස සමහර විට ඒ විස්ස උන්වහන්සේ එක්තැන් වෙන කාලි. භාග්‍යතුන් වහන්සේගේ උපාදානස්කන්ධයට ලෙඩ හැදුනා. එයද මේ වගේම දිරා යන සුළුයි. භාග්‍යතුන් වහන්සේ ඒට කරුණු බොහොම බොහොම සඳහන් කළා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේලා කාටවත් කරදර වෙන්න ජීවත් වෙන්නේ නැහැ. බුදුරු සිංහෝ වගේ කියලා සඳහන් කළේ ඒකයි. කාටවත් කරදර වෙන්න වැඩ ඉන්නේ වැඩ ඉන්නේ නැහැ. අන්න ඒ එක්තැන් වෙන කාලේ උන්වහන්සේලා අතහැරලා දානවා. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ ආයුෂ අවුරුදු ලක්ෂයක්. නොත් උන්වහන්සේ ඒක පහට බෙදහම අවුදු විසිදාහක් අයින් කර ලසූදාහක් වැඩඉන්න බව සඳහන් කරනවා. ඒක බුදුවරුන්ගේ හැටි. පිනතන ඊළඟට මෙතන සඳහන් කරනවා අත්තේ කච්චානි කල්්‍යයානානි කම්ම සමාධානයානි පයෝග විපත්තිෙන් පතිබාල් හානීන විපච්චන්ති. පයෝග විපත්තිය නිසා විපාක නොදෙන ඇතැම් කර්මයෝ ඇත්තාහ. නොමනා පැවැත්ම ඇතිකල්හි මොහු බේබද්ධෙක් සල්ලාලෙක් හොරෙක් බොරුකාරයෙක් කපටිය කියා සෙස්සෝ ඔහු වර්ජනය කරති පයෝග විපත්තිය නිසා. මොකද මේ පුද්ගලයාගේ පැවැත්මේ තියෙන දුර්ුවලකං නිසා හොඳ උපතක් ලැබිල තියෙන. ඔක්ක මංග ප්‍රත්තියන්ග සම්පූර්ණයි. නොත් පැවැත්මේ තියෙන දුරුවලකං නිසා මිනිස්සු අතරට යන්න බෑ. මිනිස්සු කොන් කරනවා මිනිස්සු ගණන් ගන්න නෑ ඒ විදියට සඳහන් කරනවා. එනිසාම සඳහන් කරනවා සෙස්සෝ ඔහු නිරන්තරයෙන් වර්ජනය කරතිී. අනුන්ගේ ගෙදරකටවත් බාරගන්න. එහෙම කෙනෙක් ගෙදරකටාවත් හැම වෙලාම හරි විමසිල්ලෙන් අපි බලන්න සැකමුසුව අහවලා ආවා ටිකක් කල්පනාවෙන් හිටියොත් හොඳයි අපි එහෙම කතා කරන අවස්ථා ඕන තරන් තියෙනවා. දේනිසා සඳහන් කරනවා මේ ධනය මොහුට පැවරුවහොත් විනාශ කරනු ඇත කියා එබඳු දරුවන්ට දායාද දීමට පවා මව්පියෝ පවාක මැතිවිති. තම තමන්ගේ ඉඩ කඩම් බෙදල දෙනකොට පවා මේ අහවලාට දුන්නොත් නම් මේ වගේ පැවැත්මක් තියේද දන්නේ. මේකත් විකුණලා සුරාවට සූදුවට යයිද දන්නේ. එහෙම මව්පියෝ පවා සැකමුසු වෙන අවස්ථාවල් අවස්ථාවල් තියෙනවා. අන්න ඒ නිසා එවැනි පුද්ගලයාට අතීත කුසලයන් ඇතද පයෝග විපත්තිය නිසා ඒවා විපාක නොදී. පයෝග විපත්තිය නිසා ඒවායේ විපාක නොලැබී මොනවද නොලැබෙන්නේ අතීතයේ තියෙන කුසල කර්මයන් විපාක දෙන්නේ නෑ. මෙයාගේ මේ ජීවිතයේ තියෙන පැවැත්මේ අඩුපාඩු නිසා. අත්තේ කච්චානි කල්්‍යානානි කම්ම සමාධානයේ ගති සම්පත්තිං ආගම්ම විපචන්ති විපච්චන්ති. ගති සම්පත්තිං ආගම්ම. ගති සම්පත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් කුසල කර්මය ඇත ගති සම්පත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් කුසල කර්මය ඇත. එතකට ගති සම්පත්තිය කියලා ගැන මේ උපත්තිය තියෙන යහපත් බව නිසා. ගති විපත්තියට පැමිණ ඇති බැවින් විපාක නොදෙති. යහපත් උප්පත්තියක් ලබල තියෙනවා නමුත් ගති විපත්තිය නිසා එවට විපාක දෙන්න බැරුව යනවා. ඒ නිසා සඳහන් කරනවා. ගති සම්පත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් කර්මයෝ ඇත්තාහ ඇතමෙකුට ඇත්තා වූ කුසල කර්මයෝ ගති විපත්තියට පැමිණීම නිසා විපාක නොදෙන්නාහ. කුසල් නැතුව නෙමෙයි. නමුත් ගති විපක්තිය නිසා විපාක නොදී. එබැවින් එබඳු පුද්ගලයකුට යම් කිසි කුසලයකින් සුගතියෙහි උපනොහොත් එතැනට ඒ කර්ම පැමිණ වරින් වර විපාක දෙන්නට පටන් ගනි. සුගතියකට ආවොත් ඒ කර්ම ඇවිල්ල වරින් වර විපාක දෙනව එක දිගටම විපාක දෙන්නේ නෑ. වරින් වර විපාක දෙනවා කියලා සඳහන් කරනවා. ඒ කොයි ආකාරයෙන්ද එසේ විපාක දෙන්නට පටන් ගැනීම නිසා හෙතෙම මිනිස් ලොවින් දෙව්ලොවට දෙව්ලොවින් මිනිස් ලොවට නැවත උපදින්නේ. වරින් වර විපාක දෙනවා. මනුස්ස ලෝකේ ඉපදුනා එතනින් දෙව්ලොවට යවනවා. හැබැයි අකුසල් තියෙන වනිරේටයන්ට. නමුත් අර කුසල කර්මය ආපු හින්ද දෙව්ලෝට යවනවා. අපි සමහරලාට කියන්නේ අපි මොනව කෙරුවත් මරණාසන්න සිත කොහොම වෙයිද දන්නේ නෑ අපි කතා කරන වෙලාවක් තියෙනවා. එහෙනම් ඒ වෙලාවට අර කුසල කර්මයක් ඇවිල්ලා බලපල්ලා දුගතියට යන්න ඉන්න කෙනා සුගතියට යවන්න පුළුවන් කියන කාරණාවයි ඒ සඳහන් කරන්නේ. වරින් වර දෙව්ලෝ යවනවා, මනුලෝ උපදිනවා. නිරේට යවන්නේ නමුත් අකුසල් නැතුව නෙමෙයි. ඊළඟ කාරණාව පින්නතින සඳහන් කරනවා අත්තේ කච්චානි කල්යාණානි කම්ම සමාදානානි උපදි සම්පත්තින් ආගම්ම විපච්ඡන්ති. උපදි සම්පත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතම් කුසල කර්ම ඇත්තාහ. උපදි සම්පත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතම් කුසල කර්ම ඇත්තාහ. උපදි සම්පත්තිය ඇත්තේ ජනයාට ප්‍රියයි. ගිය ගිය තැනදී ඔහු ඕනෑම කෙනෙක් ආදරයෙන් ආදරයෙන් කරුණාවෙන් පිළිගනියි. නමුත් බොහෝ දෙනා ඔහුට නැවත නැවත ආරාධනා කරයි. තැනකට ගිහිල්ල යනකොට අපි සමහර කෙනෙක් යනකම් බලාගෙනන්නවා. අවට පස යනකම් බලාගෙනන්නවා. හිතයට ඉන්දොස් කියනවා යන්න ඇනි කියලා. තව කෙනෙක් යන්ඩ හදනකොට තවටිකක් ඉන්ඩ කියල කියනවා. නමුත් ඉන්ඩ බෑ යන්ඩ මෝනනම් ආපහු ගිහිල්ල එන්ඩ කියල කියනවා. ඒකන්නේ අපේ සිතවිලියෝල ඒ පුද්ගලයා පිළිබඳව ප්‍රිය බව සහ අප්‍රිය බව මත තමයි ඒ කරුණු තීරණය වෙන්නේ. එහෙනම් උපදි සම්පත්තිය නිසා විපාක දෙන්නව ඇතැම් කුසල කර්මය. ඒ එහෙම වෙන්නේ ඇයි ඒ පුද්ගලයාගේ කුසල කර්මයක් තියෙනවා. ඔහුවත් දන්නේ නෑ ඇයි මේගොල්ලෝ මට මෙච්චර ප්‍රිය. ඇයි මේගොල්ලෝ මට යන්න දෙන්නේ නැත්තේ? ඇයි මේගොල්ලෝ මට ආපහු එන්න කියන්නේ? සමහර අය අපේ ගෙවදර ඇවිල්ලා යනකොට දරුමුණුබුරෝ සමහරට අඬනවා. නැන්දට යන්න එපා මාමට යන්න එපා කියලා අඬන වැළපෙන වෙලාවල් තියෙනවා. නමුත් ඔහු දන්නේ නෑ ඇයි කියලා. හේතුව තමයි කුසල කර්මයක් තියෙනවා. ඒ කුසල කර්මය නිසයි මිනිස්සුන්ට මෙතරම් මං ප්‍රිය වෙලා තියෙන්නේ. අං ඒ නිසා සඳහන් කරනවා මේ සැලකිලි ලැබීමට කුසල කර්මයක් විපාක දීමක් කියන මේ විදිහ සැලකිලි ලැබෙන්නේ යම් කුසල කර්මයක් විපාක දීමක්. එහෙත් ඒ ලැබෙන්නේ උපදි සම්පත්තිය ලදහොත් පමණයි. නැත්තං විපාක දෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රියමනාපයි. අපිත් අන්න අයට බොහොම ආදරින් සෙනහසින් සලකන නිසා ඒ තැපට ආදරින් සෙනහසින් සලකනවා. හැබැ අපි ලස්සන නැත්තං අංගවි කලන ලෙඩවෙලාන අපි කොච්චර අන්න අයට සෙනහස දයාව දැක්වත් ඒ අයගින් අපට ඒ තරන් සෙනහසක් ලැබෙන්නේ ලැබෙන්නේ නෑ. මෙන්න මේ විදිහිට මේ කරුණු බුදුරජාණන් වහන්සේ විතරයි මම ගැන මම ගැන දන්නේ. අං ඒ නිසයි මට බොහෝ දෙනා ප්‍රිය කරන්නේ මන්ද කියන කාරණාවත් මම දන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා මොහු සංසාරයේ මෙන්න මේ මේ විදිහේ කුසල කර්ම කරලා තියෙන නිසා මොහුට මිනිස්සුන්ගෙන් ප්‍රිය වැඩි මොහු මිනිස්සු නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කරනවා කියන එක දන්නේ භාග්‍යතුන් වහන්සේ පමණයි. එහෙමනම් මේ දෙවනි තථාගත බලයේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ ඥානය පුජ්‍යලයාගේ උපත පිළිබඳව පැවැත්ම පිළිබඳව දාසේ ආකාරයකින් පැහැදිලි කරලා තියෙන ආකාරය පිළිබඳව කරුණු කීපයක් අපි මේ මොහොතේ සාකච්ඡා කළේ. ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා තියෙන නිසා අපි අද මේ දේශනා මාලාවේ හතරවෙනි දේශනාව මේ විදිහට නිමා කරමු. ඉතුරු කාරණා ටික ඊළඟ දේශනා කීපයක සාකච්ඡා කරන්න ඉඩ තියලා. මේ කරුණු ටික තම තමන් පිළිබඳව දැනගන්න අවබෝධ කරන්න ලෝකයා ශ්‍රවණය කරලා තම තමන් පිළිබඳව යම් තීරණයකට යයි. මට සමාජයේ සලකන්නේ මේ විදිහටයි අපිට සමාජයේ මේ විදිහට සලකනවා. එහෙනම් මම සංසාරේ කරගත්ත කුසලයන් අකුසලයන් විපාක දෙමින් පවතිනවා කියන කාරණාව දැනගෙන මේ පවතින ජීවිතෙන් මා වැඩියෙන් අකුසල් වලට වඩා කුසල්ම රැස් කරගත යුතුයි. දුගතිගාමී වුණොත්, නිරේගාමී වුණොත් මට බොහෝ දීර්ඝ කාලයන් දුක් විඳින්න සිද්ධ වේවි. ඒ නිසා දුගතියක නොයා සසර කරගත් කුසල කර්මයන්ගේ විපාක ලැබමින්ම වහවහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අති භයානක ගොරබිරන් සංසාර සාගරයෙන් එතරට යන්ඩ මගේ මේ පැවැත්ම පිළිබඳව උන්වහන්සේ දැනගෙන කරපු දේශනාවෙන් මා ජීවිතය පෝෂණය කරගත යුතුයි කියන අධිෂ්ඨානය ඇති කරගණ්ඩ සියලු දෙනාටම අවස්ථාව උදාකර දෙන්ඩ එක මඟ පෙන්වීම එක දායකත්වයක් මේ පින්නතුන් ධර්මින් රැස් කරගත්ත කුසලස්කන්දය බොහොමයි. එසේ කුසල් රැස් කරගන්ට අද ධර්ම දේශනාවේ දායකත්වය දැරූ දායක පින්වත් පිරිස එම් සුජානා මාලෙල් රත්නායක කුමාරී මහත්මිය ගල් ඒ දණ්ඩ පාර කැලනිය. ඒ පිරිසගේ උතුම් අරමුණ සිහිපත් කරනවා යුද්ධය වෙනුවෙන් දිවිපිදූ සියලූම රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම. බොහෝම කල්්‍යයාන මිත්‍රත්වයෙන් සිහිපත් කරනවා කළගුණ දන්නා පිරිසක් හැටියට රටජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු අයට පින් අනුමෝදන් කිරීම මීට වසර තුනකට පෙර පරලෝ සැපත් එම ධර්මදාස පියාණන් මීට වසර විසි පහකට පමණ පෙර පරලෝ සැපත් ඩෙසි මේරී සෙනවිරත්න සියලු දෙනාගේම පවුල්වල පරලෝ සැපත් වන්නට යෙදෙන සියලූම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. මේ ධර්ම දේශනාව සඳහා වැඩමවාවදාළ ගෞරෝණීය ස්වාමීන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීම. බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘූ ගෞරවනීය අවසරයි කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීම. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ සියලූම සංග්‍රහත්නයට සෙත් ප්‍රාර්ථනා කිරීම. ආබාධිත රණවිරුවන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සියලූම දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම මේ පින්නතුන්ගේ උතුම් ප්‍රාර්ථනාව අතර සිහිපත් කරනවා වගේම සුජීවත්ව සිටින තම දියණියන්ට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම විදේශගත වී සිටින නිමල් පෙරේරා ස්වාමියාට නිරෝගී සුව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම යුගදිවියට පාතැබූ අනුෂ්කා දියණියට රත්නත්‍රී ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම රංජන් පුතා ඉනෝකා දියණිය මේ ඇයට සෙත් පැතීම සියලු ඥාති දූ දරුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම මේ පින්කමේ උතුම් පරමාර්ථයයි. පින් අනුමෝදන් කළ රණවිරුවන් ඇතුළු පවුලේ නිදන ප්‍රාප්තියට පත්වන සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් වේවා ආශිර්වාද කරන්ට ඉදින දූදරුවන් ඇතුළු සියලුම දෙනාටමත් ගෞරවනීය මහා සංඝරත්නයටත් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා ඒ සියලු උතුම් ප්‍රාර්ථනා මුදුන්පත් කරගන්න මේ මහා පින්කම සිදු කරන්ට යෙදෙන ධර්මදේශනාවේ දායකත්වයේ දරන මෑණියන් ඇතුළු පවුලේ සියලුම දෙනාටත් රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා අපි සියලු දෙනාටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සුක සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්ඩ මේ මහාකුසලේ පාරමී වේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකාසට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක් හන්තුලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ